ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්පූර්ණයෙන් අහෝසිකොට විදේශය බලවතුන්ට පිළිගත හැකි වෙනත් නීතියක් ගෙනෙන එක මා මෙය දකින්නේ ලංකාවේ ආරක්ෂාවට අදාළ නීති ඉතාමත්ම දූරදර්ශී අමං්ඥ ආකාරයට බිඳ දැමීමක් හැටියටයි. යුද්ධයට දේශපාලන මෙන්ම හමුදාමය නායකත්වයක් දීපු ප්‍රධාන පුද්ගලයන් ගන්නාවක් දැන් විධ පොලිස් මුල්්‍ය විමර්ශනයක නැතිනම් දූෂණ වංචාසේ විමික් කොමිසම් ඉදිරියට දිනපතාම්පාය ගෙනෙන නොබිති අපිට පේන. මෙවා කරන්නේ මේ පුද්ගලයන් යුද්ධයෙන් නායකත්වය දීමින් අත්පත් කරගත් කීර්ති නාමය නැති කරන්න කියලා. තමයි මට හිතේ. මේ සිද්ධ වෙන දේවල් ගැන ජනතාව අවධානයෙන් ඉන්න බව මම දන්න. ඉනිසා පටු දේශපාලන කාරණා මත නැතිනම් මට හෝ මගේ ආණ්ඩුවට එරේව තිබෙන වෛරය පිරිමසා ගැනීම. මේ රටේ ජාතික ආරක්ෂාව අනතුරු එහි ලිය යුතු නෑ කෙනෙකයි අපි තමුන්නාන්සලට මතක් කරන්නේ.